නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනත පරං භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං යතෝ තථා තිතං යතා පනිහිතං වාතිසෝ අපච්ච වෙක්ඛති පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු දීති බෞරවන්නේ යෝගාවචර මහා සංගරත්නයේ අවසරයි අපි අද මේ සතිපට්ඨාන සූත්‍රයේ මුල් කරගෙන හම් වෙන 17 වෙනි අවස්ථාව. තාමත් අපි ගත කරන්නේ කායානුපස්සනාවෙමයි. මේ කායානුපස්සනාවේ ඒ අපිට මේ පෙරකල කර්ම රාශිය නිසා ලැබුණා වූ මේ කායම පරිේශනාගාරයක් කරගෙන එහෙම නැත්නම් අරමුණක් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගැනීම මේ අවස්ථාව වෙනකොට හොඳට පැහැදිලි වෙනවා. කාම ලෝකය ආස්වාදයේ පිණිස මේ කයම හැම දර්ශනයකටම හැම ඉන්ද්‍රිය පිනවීමකටම මුල් කර ගන්නවා වගේ සර්වඥන් වහන්සේ ඒ ඒ කාම ලෝකයෙන් ගැලවී යාම ලෝකයෙන් ගැලවලා යාම සඳහා නෙක්ඛම්මයේ සඳහා ඒ ආයම ප්‍රස්තුත කරගන්න හැටි අරමුණු කරගන්න හැටි පදේශනාකාරයක් කරගන්න හැටි ධාමත්ම පිචිත්‍රව පේනවා මේ අපි අද සිදු කරගත්ත ධාතු මනසේ කාර්යපාරෝදේ. මේ වගේම තමයි ඒ මනුස්ස මොලයක නැත්තම් කල්පනා ශක්ති සති සම්පජාඤ්ඤ පැත්තෙන් එනකොට ඉතාමත්ම ක්‍රමිකව නමුත් විශාල අතුලාන්තයකට විශාල ගැඹුරකට ආරාධනාවක් සමාරාධනාවක් මේ ධාතු මනස්කාරය පවතිනවා. ඒ නිසා මේ ධාතු මනස්කාරය ගැන කල්පනා කරනකොට ලෝකයේ පවතින ආගම් වලින් සමාන්තර වෙන්නේ එකම Hindu ආගම පමණයි අනික් සියලුම ආගම් මේ தත්ත්ව දෙනකොට අතහැරිලා මඟ ඇහිලා. ඊටාම ගැඹුරක් වෙන්නේ මේ ධාතු මනසිකාර කොටස Hindu වේද ශාස්ත්‍රවලත් සරුවච්චන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ පුදුමාකාර විදිහට මේ ඉදිරියදා ජීවිත දුකේ පරිච්ඡේදයක් කරගන්න. එයිනොත් ඒ ධාතු මනසිකාරයේ හොඳට විෂදව පිරිසිදුව වෙන්කොට දක්වා බලන අධ්‍යයනයකට ගියොත් හොඳට දැක ගන්න පුළුවන් කොහොමද මේ Hindu වේදවලත් නැත්තම් මේ සද්ධර්මයේ කියන මේ දෙකේ මේ ධාතු කොටාස සලකා බැලීමේදී ගර ගන්නා වූ පරමාර්ථ. තව පැත්තකින් ඒකම කියනවනම් මේ සරුවච්චන් වහන්සේ ඉපදිච්ච ඒ ಭಾರತ මේ දේශේ එවකට පැමිණි පැවතිලා තිබුණු ඒ දනු සම්භාරය තවමත් වටගාමීව පැවතුණා සංසාර ගමන ඇතුළේම කරකැවීම පිණිස පැවතුණා සරුවචනාංශයේ එයින් ලොකු විප්ලවයක් කරලා ලොකු පෙරලියක් ඇති කරලා ඒක මේ වට්ටගාමි දනු සම්භාරය විවට්ටගාමි වෙන විදිහට සංසාරයෙන් භවයෙන් ගැලවීම පැත්තට බිඳගත්ත හැටි පැහැදිලිවම පෙන්වන්න පුළුවන් අනුපූර්ව යනකොට සතිපට්ඨාන සූත්‍රයේ හොඳට මේ ධාතු මනසිකාර හැසිරවීම. ඒ නිසා අපිට අද වඩා සන්තෝෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි ආරාධනා සාරාධනා සාදර පූර්වකව මේ භාවනාව මේ ධර්ම දේශනාවට බහ ගන්න පුළුවන්. මොකද සෑම දිනා වාගේ මේක පිළිබඳව දැනටමත් යම් ප්‍රමාණයකට පරිශන කරලා සමාගයේ කියලා වූ අත්දැකීම් ටිකක් තමා වශයෙන්ම නුවණින් මේ පැත්ත මේ පැත්ත විමසලා බලලා චින්තාමේ වශයෙන් ඇති කරගත්ත දැනුම් සම්භාරිකුත් තියෙනවා. මූල ධර්ම දැනුම. ආනේ දෙක නිසා මේ ධාතු මනසිකාර කියන මාතෘකාව මේ වැනි සමයකදී මේ වාගේ සමූහයකදී වැඩි පිළිගැනීමක් වැඩි ගැඹුරක් හොයාගන්න පුළුවන්. නමුත් ඊටාමත්ම දුෂ්කරයි මේ සාමාන්‍ය ජීවනක් පිළිස මේ රැස්ලා ඉන්න සමයකදී මේ මානසික මේ මාත්‍රකාවට පිවිසුමක් ක්‍රමිකව ලබා ගන්න. ඒ මොකද මේක ගැඹුරු කොටසක් මේක එදිනදා ජීවිතේට අදාළ නැති කොටසක්, එදිනදා ජීවිතේ ප්‍රශ්න විසඳන්නේ නැති කොටසක්, එදිනදා ජීවිතය සපවත්ව සුඛවත්ව ගත කිරීම සඳහා අවශ්‍ය මූල ධර්ම උපමාන නොදෙන කොටසක් නිසා මුළු ගැන්වේ. නමුත් මේ මේ රස්සලා ඉන්න පිටසත් එක්ක බලනකොට අපි අපි යන ගමනේ මුල් ගැන්වීම මුළු ගැන්වීම් හැංගීම් රැවටීම් කියනනම් ඒවා නතර කරලා අපි නියම පාරට ගෙනෙන්න මේ ධාතු මනසිකාර කොටස උදව් කරනවා ධාතු මනසිකාරයේ බලනකොට ඒ පසු කාරීන ආචාර්ය මතවලත් එක්ක බලනකොට විස්තර කරලා දීලා තියෙනවා මේ ධාතු මනසිකාරය සංක්ෂේප ක්‍රමයක් හා විධාර ක්‍රමයක් කියලා ඉතාමත් සංක්ෂේපයෙන් තමන් යන ගමනට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් සහ ඉතාමත්ම සවිස්තරව ඒක පිළිබඳව මූලධර්ම වලින් අධ්‍යක්ීම් වලින් ගහන ඝන බහලව කරගෙන යන්න පුළුවන් ක්‍රම දෙකක් මේ සතිපට්ඨාන සූත්‍රය නම් හඳුන්වා දෙන්නේ වැඩි නැඹුරුවක් නැදි නැදි පක්ෂග්‍රාහීත්වයක් තියෙන්නේ මේ කෙටි ක්‍රමයක ඒනොත් විපස්සනා පූර්වකව යන ඇත්තෝ මේ කෙටි ක්‍රමය එකම ක්‍රමයේ වශයෙන් තේරුම් අරගන්නත් ඒකටම Tamange රුචිකත්වය ඉදිරිපත් කරගන්නත් බැලුවා. සමත විපස්සනා දෙකම හෝ සමත පූර්වාංගමව නැත්නම් සමත යානිකෝ යන ඇත්තෝ මෙතන කොටස් දෙකක් තියෙන බව කියනත් එයිනොත් මේ කෙටි ක්‍රමයට වඩා දීර්ඝ ක්‍රමය සිත් ගන්නාසුර විදියට සලකන්නත් පුරුදු වෙලා තියෙනවා. නමුත් මේක ඇත්ත වශයෙන්ම තම තමන්ගේ ඒ පුද්ගලික කෙනාගේ භාවනා ප්‍රගමනයේ හැටියට භාවනාව දිගහැරෙන ක්‍රමයේ ශේප. එහෙම නැත්නම් බොහෝම තීක්ෂණ බුද්ධියකින් යුක්තව ධාතුමත්කාරය සලකන වෙලාවකුත් තියෙනවා. සමහර වෙලාවල් එනවා මේ පෙන්වන්න උත්සාහ කරන්නා ඌ ඒ විස්තරකමේද විවේකීව බොහෝම සීරුවේ එක එකක් සලකා බලමින් යනවත් අවුත් මේ දෙක කොයි එක වුණත් ඊටාම විචිත්‍ර කොටසක්. බොහෝමත්ම මේ භාවනාවක හෝ ආධ්‍යාත්මික ජීවිතයක මහාන කමක තපස්සර ජීවිතයක යෝගාවචර ජීවිතයක හොඳටම ගැඹුරක් තමයි මේකෙදී සාකච්ඡා වෙන්නේ. ඒකදී සර්වඥාන්සේ අපි දැන් ඉදිරිපත් කරගත්ත පාඩේදී පෙන්වන්නේ ඉම මේව කායං යථාටිතං යථාපනීතං ධාතුසෝ පච්චවේක. මේ ශරීරය යම් ආකාරයකට හිතියේ වේද පිහිටියේ වේද ඒ පීඨපු හිති ආකාරයෙන්ම ධාතු වශයෙන් බල. කවුද? භික්ඛවේ භික්ඛු. පහණෙනි ඒ සංසාර නැත්නම් යෝගාවචර සංවේග ඥාන පිහිටුවා ගන්නාලා යෝගාවචරය මේ කාය ධාතු වශයෙන් සලකා බලන්න. එතකොට පේනවා මේ හතර ඉරියව්වටම මේක යොදා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි අර කලින් හඳුන්වා දීමේදී මතක් කළා මේ ධාතු මනසිකාරයේ ඉදිනදා ජීවිතේ ප්‍රශ්නවලට එදිනෙදා සැප විහරණය සඳහා යොදා ගන්න අපහසු බවක් බොහෝ බෞද්ධයන් කල්පනා කළාට ප්‍රමාණිකූල භාවනා දිනු කරන යන කෙනාට නම් හතර ඉරියව්වේදීම යථාහිතං යථාපරිහිතං යම් ආකාරයකට හිතියේ වේද යම් ආකාරයකට පිහිතියේ වේද ඒ ඒ ආකාර වලින්ම මේක ධාතු වශයෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා කොටස් හතරක් ඒ හතරට තේරුම් අරගන්න පුළුවන්. මේ එක එක ධාතු ගැන ධාතු වශයෙන් ධාතු වලට බෙදලා සලකා බලනකොට යම් සම්බන්ධතාවයක් තියෙනවා අපි මේ ඉත ඉස්සල්ලා පැයේදී සාකච්ඡා කළා වූ අර දෙතිස් කොටස් වල. එතනදී ශාරීරික කොටස් නැත්නම් ඒක රථයක රථ උපකරණ කොටස් වාහනයක වාහන කොටස් වශයෙන් ප්‍රඥප්තිය බිඳ දැක්වීමක් වශයෙන් මේක කෙස්ය මේක ලොම්ය මේක නියය මේක දාත්‍ය මේක සමය ආදී වශයෙන් මේ මනුෂ්‍ය ශරීරයක් අරගෙන කොටස් කරලා ඒ කොටස් වෙන් කරලා දක්වන්නේ දැන් මේ සාකච්ඡාවට ගන්නා වූ ධාතු මනසිකාරයේ නැඹුරුවක් තුඩු දීමක් ඇති වෙන කාලෙට. එතනදී සමහර තැන්වල කොටස් 31යි සමහර තැන්වල කොටස් 32යි කියලා ඒකේ පොඩි බෙදීමක් තියෙනවා දෙතිස් කොටස් කියලා ගත්තොත් එයින් කොටස් 20ක්ම වැටෙන්නේ මේ ධාතු මනසකාරය විස්තර කරන්න ආ වූ පටවි කොටසට. ගුරුසු කොටසට දිරලා පොළවට දිරා යන්නා වූ මරණයට පස්සේ පොළවට දිරා යන්නා වූ කොටසට. ඒවා කක්කලං කරිගතං කියන විදිහට කර්කශ භාවය ගුරුසු භාවය එහි දක්වනවා. අල්ලනකොට කර්කශව වැටෙන අහුවෙන තන අහුවෙන ආකාරය ඒ භවයෙන් තමයි පාඨවි ධාතුව පෙන්වන්නේ එතකොට අපිට කෙස් ගත්තාම ඒ කෙස් අල්ලන්න පුළුවන් අල්ලනකොට ඒකේ තියෙනා වූ ඒ එක එක හැඩ හැඩමිල ආකාර දැක ගන්න පුළුවන් කෙස් ලොම් දිය දත් සම් මස් ඇතන ආදී වශයෙන් ඒ වගේ තියෙනා වූ ගොරෝසු ගතිය අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාත්මකව සලකා බලනවනේ ඝන ද්‍රව්‍ය කියලා අපි මේකට නම් ඊගාවට කොටාසේ තමයි ද්‍රව. වැගිරෙන සුළු ගතියක් ආ වූ පිටං සෙම්මං ලෝහිතං ඡේදෝ මේදෝ අසුවසා ඡේලෝ සිංහානිකා ලසිකා මුත්තං ආදී වශයෙන් දක්වනා උද්‍රව කොටස. ඒ ද්‍රව කොටසේ අර පාඨවි කොටාස වගේ අහු වෙන ගතියක් නැති වුණාට ඒකේ ඉවගිරෙන ගති පිටු කරන ගතිය හැම කොටස් 12ටම සාධාරණයි. ඒකට තියෙන්නේ වැගිරෙන ගතිය. ඕනෑවට වැඩි වුණොත් වැගිරෙනවා. ඕනෑවට අඩු වුණොත් බන්ධනය කරනවා. අපි දන්නවා අග්ගලාකුළු ටිකක් අරගෙන ඒක පැණි අඩු මට්ටමේ දාලා හොඳට මිරිකලා හදලා ගත්තොත් ඒ අග්ගලා කපන්න ගිරියක් ගන්නවා. කම්ප හපලා කඩන්න බැරි තරම් තද වෙනවා. ඒ අකෝම අර අග්ග ලකුණු ටික තද බන්ධනයකට ආබන්ධනයකට ලක් කරනවා. යම් ආකාරයකට පැණි වැඩි වුණොත් අග්ගලාගේදී හදලා තිබ්බහම වැක්කෙන. ඒ ගුලිය හිටින්නේ නැහැ. එතකොට වැගිරෙන ගතිය තියෙනවා. සිමෙන්ති අනනකොට වතුර අඩු වුණොත් ඒක ඕන විදිහට හසුරු අමාරුයි ඒ වැඩ කරන්න පහසු නැහැ. වතුර වැඩි වුණොත් වැගිරෙන ගතිය නිසා ඒ දුර්වලකමක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ ආපෝ ගතිය තියෙන්නේ බන්ධන ගතිය, ආබන්ධන ගතිය හෝ වැකිරෙන ගතිය. මේ දෙකට අපේ මේ ශරීරය කොටස් 32කට කඩලා බෙදෙන. 20ක්ම පාඨවි කොටස්, 12ක් ආපෝ කොටස් ඉතියි. දැන් මෙතෙන්ට එනකොට අර ඝන ද්‍රව වායු කියනා වූ භෞතික විද්‍යාත්මකව සලකන කොටස් හැටියට බලනකොට වායු කොටාසයක් වායෝ ධාතු වශයෙන් පේනවා. එතකොට ඉතින් කාට වුණත් තේරෙනවා පුංචිම නොදන්නා කෙනෙකුටත් අල්ලලා පෙන්වන්න පුළුවන් ගහන කොටස්. ඊට වැඩිය හැඩයක් ආකාරයක් නැති ස්වභාවයක් තමයි ද්‍රව කොටස් වල තියෙන්නේ. වායු කොටස් වලට යනකොට පෙන්වලා දෙන්න බැරි ඊ타ත්ම සූක්ෂම ස්වරූපයක්. කුලම්. සාමන ගතිය විතරයි තියෙන්නේ. ඒකත් ඊ타ත්ම වේග ධාරාවකට අහු වුණොත් විතරයි වැටෙන්නේ දැනෙන්නේ. නැත්තම් කියන බව තේරෙන්නේ නැහැ. එන්න මේ ධාතු මනසිකාර වශයෙන් යනකොට අර ඝන ද්‍රව කොටාස දෙක කලින් සාකච්ඡා කරපු දෙතිස් කොටාසේ බෙදලා ඒවා ඝන ද්‍රව වලට බෙදලා දැන් වායෝ කොටාස ඊට පස්සේ විද්‍යාවට යනකොට ඝන ද්‍රව වායුවට පස්සේ තාප රසායනය කියලා තාප භෞතික විද්‍යාව කියලා මේ තාපය වෙනමම ධාතු කොටසක් වශයෙන් මේ ඉස්සරලන් අපි අටේ පන්තියේ 10 පන්ති වගේ යනකොට ලෝකයේ බෙදන්නේ ඝන ද්‍රව වායු කියලා තමයි භෞතික විද්‍යාව. නමුත් විශ්වවිද්‍යාලයේ හෝ ඊට විශ්වවිද්‍යාල පශ්චාත්මත්වයට යනකොට මේ තාප භෞතිකත්වය, තාප රසායන විද්‍යාව කියලා තාපයටත් හලකන ගතියක් තියෙනවා. නමුත් ඒක අර පුංචි පන්තිවලදී උගන්වන්නේ නැහැ. ඒ වාගේ තමයි මේක පඨවි ආපෝ පඨවි ආපෝ වායෝ කොටාස වලට පස්සේ තේජෝ කොටාස වලට යනකොට ඒකේ තියෙන උණුසුම් ගතිය. ඉතින් මේ දෙතිස් කොටාස වශයෙන් අපි ඉගෙන ගන්නා වූ මේ ශරීරයේ ධාතු මනසිකාරයට හරලා දානකොට මේ වායෝ කොටාස හයකුත් තේජෝ කොටාස හතරකුත් එකතු කරපුවාම 42 කොටාස කියලා 42ක් කොටාස එකතු වෙනවා. ඒ වායෝ කොටාස උද්ධංගම වාතේ අදෝගම වාසේ වාතේ කුච්චිත වාතේ කොට්ඨිත වාතේ අංගමංගානුසාරී වාතේ අස්සාද පස්සාස වාතේ කියලා ඔන්න ආගමානුසූප භාවනාවට ධාතු මනසිකාරයට අරගන්නවා උද්ධංගම වාතේ කියලා කියන්නේ ඉහළට එන ඉක්කාවල් ඉහළට එන වාත අදෝගම වාතේ කියලා කියන්නේ ආමාශයේ බඩවැලෙන් පල්ලෙහා පැත්තට යන වාතේ ඒ වගේම ආහාර ආමාශයේ දක්වාගෙන යන්න පුළුවන් ආමාශයේ නැත්නම් බඩවැල දක්වා පඩවලින් ඉඳලා අසුචි වාටපත් වෙලා ඒවා පිට කරනවා. මල පහ කරනවා. ඒකත් හේතු වෙන්නේ මේ අදෝගම වාතේ. ඒ වගේම තමයි කුච්චිත වාතය, කොට්ඨිත වාතය කියනවා. මේ ශරීරය අපි අර දෙතිස් කොට්ටාස වලට වෙන් කරලා බලනකොට මේක හරියට දැන් කාලේ කියනවා නම් ඒ අර සරුවචන් වහන්සේගේ උපමාවම තමයි උබතෝ මුකෝ මූතෝලි දෙපැත්තෙන් කට තියෙන මල්ලකට ඒ එක එක ධාන්‍ය වර්ග දාලා ගත්තා වගේ. ඒ ධාන්‍ය වර්ග දාලා ගන්න මල්ල ඇතුලේ ධාන්‍යයට අතරේ යම් කිසි වාත කොටාදයක් කියන. ඒ වාගේ තමයි කරදේවස්තුව, අක්මාව, අග්නිආශය, බඩවැල් මේ කියන කොටාස අතරමැදත් ඉහිර වෙච්ච වාතයක් කියනවා. කුච්චිත වාතය කියලා කියනවා කුක්ෂිගත වාතය කියලා. ඊගාවට කියනවා කුට්ටිත වාතය කියලා ඒ බඩවැල් දිගේ ක්‍රියාත්මක වෙන ක්‍රමාකුංචන බඩපිළිවෙලට එන්න ආ වූ ආහාර එහාට මෙහාට තල්ලු කරන්න ආ වූ කුට්ටිත වාතය කියලා එකක් කියනවා. නහර දිගේ ලේ එහාට මෙහාට තල්ලු කරන්න ආ වූ කුට්ටිත වාතය කියලා එකක් කියනවා. ඊගාවට අංගමංගානුසාරී වාතය කියලා කියනවා මේ අංගපසඟ එහෙ මේ හැසිරවීමේදී පාවිච්චි කරන්න ආ වූ වාතය. ඒක හොඳට කර්මන්නේ නම් හොඳට ඇඟ ඕන වැඩකට යොදවන්න පුළුවන් සුනාමිය ගතියක් කියලා. ඒක ලෙඩ වුණොත් වාත අමාරු. හරියට උල් යකඩ කටු හන්දියක් හන්දියක් ගන්න ගැහුවා වගේ අත උස්සා ගන්න බෑ, පය උස්සා ගන්න බෑ, බෙල්ල හරවා ගන්න බෑ ආදී වශයෙන් එක එක වාත අමාරු හැදෙනවා මේ අංගමංගානුසාරී වාතයට. ඒ අතරමැද ආස්වාස ප්‍රස්වාස වාතය කියන. එතකොට වායු කොටාසාය. ඒ වගේම තීජෝ කොටාස සන්තාපන ජීරණ දාහ පාචක වශයෙන් කොටස් හතරක් උණ හැදෙනකොට තියෙන තද බල උණ හැදෙනකොට තියෙනා වූ සන්තාපන වඩා වඩා කොට අතිරේක වශයෙන් තවන්නා වූ උණුසුමක් ශරීරයේ තියෙනවා සාමාන්‍ය ශරීරයේ පවත්වාගෙන යනා වූ 10ක් පවතී පාචක ධාතුව වශයෙන් ආහාර පැසවන ධාතුව තියෙනවා. ඒ ඒ විදිහට ධාතු වශයෙන් බලනකොට මේ උණුසුමත් කොටස් හතරකට බෙදෙනවා. ඔක්කොම 41. මෙන්න මේකෙදී සංක්ෂේප වශයෙන් බලන ඇත්තෝ සංක්ෂේපෙන් කියලා කියන්නේ මේක අපේ වැඩේට ඇති වෙන ප්‍රමාණයට අර මේකේ අවසානයේ ධ්‍රුව පදේ සඳහන් කරන්නේ යාව දේව ඥානමත්ථාය ප්‍රතිශතිමත්ථාය යම් තාක් මේ සතිය පිහිටුවා ගැනීමට හේතු වෙන්නේ කොපමණද යම් තාක් මේ ඥානීය පහළ වීමට හේතු වෙන කොටාසේ කොද්ද කොපමණද එතකින් ධාතු මනසිකාර්ය තමන්ට ලං කර ගන්නවා කියනකොට මේ ධාතු මනසිකාර්යේ වඩාත්ම ප්‍රකට දේ තමයි ආධුනිකයට අඳුනලා දෙන්නේ. අපි එක පැත්තකින් බැලුවා අඳුන්වා දීමේ වාසිය සඳහා ඝන ද්‍රව වායු තේජ කියන හතර පැත්තේ. නමුත් මේ භාවනා මානසිකාරයට නම් වනකොට ඒක සමත විපස්සනා කියන දෙපාර්ශ්වයෙන් පිළිඅරගෙන කියන මේ ධාතු හතරෙන් උද්දීරණ වශයෙන් තෙරපි චලන කම්පන චංචල ගති ඇති කරන්නා වූ වායෝ ධාතුව තමයි බොහෝමත්ම භාවනා සමාධියක් ඇති කරගන්නකොට ඉස්සල්ලාම අල්ලන්න පුළුවන් දරන ඒ නිසා භාවනාවේදී මේ ආස්වාද ප්‍රසආස වාතය එහෙම නැත්නම් අංගමංගානුසාරී වාතය තමයි අරමුණ වෙන්නේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී ආස්වාද ප්‍රසආස තමයි සෝසතෝ ආස සති සතෝ පස්ස සති කිය. ඉන් ඉදිරියට මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ මේ ආස්වාද ප්‍රසආස වාතය. ඒ ආස්වාද ප්‍රසආස වාතයේදී ආස්වාද ප්‍රසආසයේ වශයෙන් ඇතුළට හෝ පිටතට යනා වූ හුස්ම රැල්ල. හුලං රැල්ල. ප්‍රඥප්ති වාහය. මතම එල්ල කරගත්ත හිතක් ඇතුව කරන්නා වූ භාවනාවට සමත භාවනාව කියලා කියනවා. මේ ආස්වාද ප්‍රසආත වාතේ නිසා කුච්චිත වාතේ කොට්ඨිත වාතේ ආදී වශයෙන් අභ්‍යන්තරගත ශරීරයේ ඇති කරන්නා වූ විවිධ චංචල කම්පන දේවල් නැත්නම් අංගමංගානුසාරී වශයෙන් පවත්වන්නා වූ අලෝ ආලෝකිතේ විලෝකිතේ එහෙම නැත්නම් අභික්කන්තේ පටික්කන්තේ කියන විදිහට ඉදිරි බලනවා ඈත බලනවා ඉදිරිට යනවා පස්සට එනවා අතනවනවා ආදි වශයෙන් මේ දේවල් වලදී මේ වැඩ කරන්නා වූ වාතය දිහා බැලීම ඒ ප්‍රඥප්ති වාතය නැත්නම් ආසල් ප්‍රසාදයේදී ඉහළ පහළ යන්නා වූ හුස්ම රැල්ල බලන්නා වූ වැඩට වඩා විශිෂ්ටයි විචිත්‍රයි ඒ වාගේම විවිධයි එනිසා මේ වාත කොටාස වලින් ආස්වාද ප්‍රසවාසයේ නිසා හෝ ඇතිවෙනා වූ චංචල කම්පන ගති උණුසුම් සිසිල් ගති කොකිත වෙන ගති නාසිකාග්‍රේ බැලීම හෝ එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසවාස වාතය නිසා උදරච්ඡදේ සිදුවෙන්නා වූ ඉහළ පහළ යාමට අනුව උදරයේ සිදුවෙන්නා වූ ඒ චලන ඉදිරි පස්සට යන ගති පිම්බෙන හැකෙන ගති බලනකොට ඒකට කියන්නේ විපස්සනා කියලා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක් කියලා. අර සමතේදී අපි ඉදිරිපත් කරගත්තා වූ ඉහළට පහළට යනා වූ හුලංගල්ල ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒක ප්‍රඥාක්තියක් පමණයි. ඒක නිසා එතනකින් සමාධියක් සූපාවචර ධානය අර්පණාවක් ලබා ගන්නවට එහා ඉන් එහයින් ඒ ධාතු මනසිකාර වශයෙන් මේ ලක්ෂණ ත්‍රිලක්ෂණයට නම් වන්න බෑ. නමුත් ඒ වාතය නිසා ඇතිවෙනා වූ අත්දැකීමට වාතය නිසා ඇතිවෙනා වූ විඳි විඳණයට හිත යොදලා කරන භාවනාවට අපි විපස්සනාව කියලා කියනවා. ඒක දිගේ පුළුවන් ගොඩක් දුර මේ නිසා වාස කොටාසෙම ඉදිරිපත් කරගෙන කරන මේ භාවනාවේදී තාමත්ම දැන් අපි මෙතෙක් වෙලා ආපු ගමනේ අන්තිමම සියුම් තැනකට මේ බෙදීමක් දක්වනවා. මේ බෙදීම ඇත්තටම යෝගාවචරගේ පැත්තට බරදෙන එක අසාධාරණයි. යෝගාවචරයට මේ දැනුම තියාගෙන වගේ හිතන්නේ සමත පැත්තටද විපස්සනා පැත්තටද කියලා ආධුනික කාලේ යෝගාවචරයට වගකීම පැටවීම අසාධාරණයි. ඒ සඳහා වටිනම ක්‍රමේ නැත්නම් වඩාත්ම ප්‍රායෝගික ක්‍රමේ වෙන්නේ ඒ බව දන්නා වූ ගුරුවරයෙක් අනුකම්පාව ඇති ඥානෙ ඇත්තා වූ ගුරුවරයා යෝගාවචරයට භාවනා කර්මස්ථානයේ දීලා ඒ යෝගාවචරයන්ගෙන් කියවෙන කමඨහං සුද්ධ කරනකොට කියවෙන විස්තර වාර්තා අනුව වරක් නෙවෙයි දෙසරයක් තුන්සරයක් කොහොමලා බලලා ඒ යෝගාවචරයාගේ යෝජනා ඉෂ්ටිරත්වයේ ඇතුළ මේ චරිතය යන්නේ සමත පැත්තට ප්‍රත්‍යක්ෂ පැත්තට දෝ එහෙම නැත්නම් විපස්සනා පැත්තට ත්‍රිලක්ෂණේ පැත්තට දෝ කියලා අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බාර ගන්නවනම් මධ්‍යස්ථානවල මම හිතනවා කරදර අඩුයි කියලා එහෙම නැත්නම් කොයි භාවනා ක්‍රමයකට ඉඩ දෙන්න පුළුවන් පුළුල් ආකල්පයක්. කර්මස්ථානාචාරවරු ළඟ කියනවනම් යෝගාවචරයට ආධුනික ප්‍රේෂි. නමුත් යෝගාවචරය ආධුනිකයෙක් වශයෙන් හෝ වේවා මේ අපි මේ කතා කරන පිළිස වගේ කීප කාලයක් භාවනා කළ අත්දැකීම් ඇති කෙනෙක් හෝ වේවා මේ කාරණාව හරියට දන්නවනම් සත්‍ය ඊටමත් පාසුයි. ඒ නිසා බණ කියන එක ඇති නරකක් නැහැ. ඒක තේරුම් ගන්න උත්සාහ කරන එක ඇති අහක යන දෙයක් නැහැ. හොඳට විවේකීව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත යෝගාවචරය කමඨහං සුද්ධ කරන වෙලාවේදී ඊටාමත්ව පැහැදිලිව ඒ Tamanට ලැබෙන අත්දැකීම විස්තර කරනවා. සමහර ඇත්තන්ට අර කාරණා කාරණා පෙන්눔 කරලා දුන්නා එක්කෝ ඒක හැර වැඩි කියලා හිතලා හෝ නැත්නම් ඕක නෙවෙයි නිබ්බාන ගාමිනී වැඩ පිළිවෙල කියලා හෝ මේ දෙක අතර වෙනදව තේරුම් ගැනීම නොසලකා හරින යෝගාවචරයයි. නමුත් එහෙමනි කියලා යෝගාවචරය පන්නලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. විවිධ ක්‍රම වලින් ඉතාමත් කාලානුරූපව අවශ්‍ය කරන උපක්‍රම යොදමින් මේ යෝගාවචරය මේ මාතෘකාවේ විෂද භාවයට ක්‍රමයෙන් පත් කරනවා. පත් නොවුනත් ප්‍රශ්නයක් නෑ. Taman කියන්න යෝගා ගුරුවරයා කියන තාලෙට ඒ උපදේශ පිළිපැදලා අත්දකින්න දේ කියනවා නම් යෝගාවචරයාගේ සහයෝගයක් නැතත් ගුරුවරයාට පුළුවන් භාවනා කරන්න. සමහර යෝගාවචරය ඉන්නවා ටික කාලයක් මේ විදිහට භාවනා කරන යනකොට දෙතුන් ශරීරේ කමඨාන් සුද්ධ කරන කාරණාව කියනකොට අහු වෙනකොට තමා වශයෙන්ම තේරුම් ගන්න. මම කිය යුත්තේ මේක අතහර දාන්න ඕනේ මේකයි. මගේ දැන් භාවනාව යන්නේ සමත පැත්තටයි. සාමාන්‍ය ක්‍රමෙන් කතා කරනවා. නැත්නම් මගේ භාවනාව යන්නේ විපස්සනා පැත්තටයි කියලා යෝගාචරයට වචන. මේක මෙහෙම කිව්වට සමහර විටක යෝගාචරයේ මුළු යෝග ජීවිතයම සමතගාමි විපස්සනාගාමි කියලා බෙදන්න කඩන්න පුළුවන් කමක් නැහැ. යම් ප්‍රමාණයකට සමත වැඩනට පස්සේ ඉබේම විපස්සනාට හරන යෝගාවචරයක් තියෙනවා. යම් ප්‍රමාණයකට විපස්සනා කළාට පස්සේ සමතේට හරන යෝගාවචරයක් තියෙනවා. යම් ප්‍රමාණයක් සමතේ දිගේ ගොඩක් කල ගියාට පස්සේ විපස්සනාට හැරෙන්නත් මේ නිසා අපේ ජීවිතයක පවත්නා වූ මේ විවිධ විෂමතාවය නිසා මේ ධාතු මනසිකාර්ය පිළිබඳව හොඳ පරිචයක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් අස්වාභාවික නැහැ. ඒව වෙන්න පුළුවන් දේවල් බව හොඳට වැටේ. මේ ධාතු මනසිකාර කොටසේදී ඊ타ත්ම විචිත්‍ර මූල ධර්ම දෙක තුනක් තියෙනවා. මේ මූල ධර්ම පිළිබඳව ඕන තරම් පරිශන කරන්න පුළුවන් ඒක ආගමික වැඩක් නෙවෙයි. ඕනම කෙනෙකුට ආධ්‍යාත්මික හැඟීමෙන් තොර වුණත් පරීක්ෂා කරන්න පුළුවන්. ඒ දේ දන්නවා නම් තේරුම් ගත්තා නම් ඒ කෙනාට එක එක වෙලාවල් වලට මොකද මේ භාවනාව එක එක පෙරලි කරන්නේ එක එක කෙනාගේ අතර භාවනාව වෙනස්කම් මොකද පවතින්නේ ඇයි භාවනා ක්‍රම රාශියක් තියෙන්නේ ඇයි ගුරුවරු බෙදලා ඉන්නේ කියන එක ඇත්තට ප්‍රශ්නයක්. මේ ධාතු මනසිකාරය ගන්න ගියාම අපි දැන් ගත්තොත් වායෝ ධාතුවේ එක එක ගතියක් තමයි වායෝ ධාතුව සලන. අඹ කොළයකට, අඹ දැල්ලකට උලම් වෙච්චම අඹ දැල්ල සැලේ. ඒ එතකොට අපි දැනගන්නවා ඉස්ලාම හසුරුවන්ටි කරගන්න පුංචි බබෙකුණ අර කැරකෙන තොටිල්ල උඩ ඉල්ලලා තියෙන සද්ද කර කර කැරකෙනේ සෙල්ලම් බඩුව දකින්නකොට ඇස් දෙකේ ඇලෙන ගතියක් තියෙනවා. උගාත්ම චලන වෙන දෙයට ඇහැ බැඳෙනවා. ඒකයි අද ලෝකෙ මෙච්චරම මේ ශීඝ්‍රගාමි වැඩ රාශියක් ඇවිල්ලා තියෙන්නේ. මේක සූදුවක්. ඇහැට සූදුවක්. ඉතාමත්ම වේගයෙන් වැඩ යන තැනට අපි හිතන එතන තමයි බලහතා එතන තමයි සිත් ගන්නාසලු තැන කියලා වේග වේගයට යන ගතියක් ඇහි කියන. ඒකයි අර කුංච බබාලට උනත් නලවන්න ඕන වෙච්චාම නලවන්නේ ඒක තමයි. එහාට මෙහාට පද්දන්නේ බබා පද්දනවා එහෙම නැත්නම් ලෝකේ පද්දනවා. කොන්තිලාගේ දෙන එක බබා පද්දනවා. නැත්නම් අතේ කියලා බබා පද්දනවා. නැත්නම් කරගෙන දෙයක් ඉස්සරහින් කියනවා. මේ නැලවිල්ල කියලා කියන්නේ ඕක තමයි. ඉතින් මරණකම්ම නැලවිල්ල ඕනේ. අපි හිතනවා බබාලා නලවන වයසක මිනිසු කියලා. නබාලාට වයසක මිනිසු නලවන බබාල්. ඒ මොකද ඒක ඈත උතුරුදු සූදුවක්. එක එල්ලේ එක දෙයම දිහා බලනකොට මහා පාළුයි. එපා වෙනවා. බත් කන්නත් එපා. නිලා ගන්නත් එපා. ලෙඩත් එපා. මේක කරගෙනකොට පැද්දෙනකොට අන්න පණ ගහලා එන ගතියක් තියෙනවා. මේ වායෝ ධාතුවේ තියෙන උද්දීර්ණ ගතිය මේ තලන, පොළන, කම්පන කරන ගතිය. ඒ වාගේම වායෝ ධාතුවේ කෘත්‍යයක් තියෙනවා මෙව දරණ ගතිය. ඒ තියෙන ආකාරයෙන්ම පවත්තර ගතිය. ඉෂාතිවල තියෙන දේ හොල්ලන ගතිය. දැන් තියෙන හොල්ලන දේ නොසොල්ලා තියාගෙන ඉන්න ගැතියි. ඉතින් එකම වායු ධාතුව අපි හඳුනාගන්නේ මේ ක්‍රම දෙක අනුව. යම් කිසි දෙයක් නිසලී පැවතිලා හෙල්ලෙන්න පටන් ගත්තොත් අන්න අපිට පේන වෙනස. හෙල්ලෙලි තිබුණ දෙයක් නතර වුණොත් අන්න අපිට තියෙන වෙනස. එහෙනම් හැම වෙලාවෙම හෙල්ලෙලි දෙයක් කියන දෙයක් තියෙනවනේ අපේ හිතේ ඒක වැටෙන්නේ නැහැ. අපේ හිතේ නිමිති ගන්නේ නැහැ. සංඥා ගන්නේ නැහැ. මොකද ඒක වෙනස හිතට අල්ල අහුවෙන්නේ නැහැ. හෙල්ලන දේ නතර වුණොත් තමයි අන්න අපිට අහුවේ. නතර වෙන දේ හෙල්ලුණොත් තමයි අපිට අහුවේ. මෙන්න මේ දෙක හොල්මන් කරනවාට අපි කියනවා වායෝ ධාතු වැඩ. එයාගේ දොස් මෙහා කියනවා. ඉතින් මිනිසුන්ට හරීම කරදරේ මේ දෙන්න එක තැන් වෙලා. ඉන්දියාවට මොකද හැම වෙලාවෙම රණ්ඩු. නමුත් වැට දෙන්න එකතුලා හොරකම් කරනවා. ඉතින් මිනිසු කවදාකවත් හිතන්නේ මුන් දෙන්නා එක ළඟ ඉඳලා කවදාකවත් හොරකමකට යාළුවේ කියලා. නමුත් හොරකම කරලා බලනකොට මිනිමේ කොන මිනිමේ කොටත් අල්ලන්නේ. රයිගමයේ ගම්පලයි. ඒ නිසා උංගා කතා තියෙනවා ඒ රයිගමයේ සහ ගම්පලයේ කතා රයිගම් රාල සහ ගම්පල රාල. ඒ වගේ තමයි වායෝ දහසුවේ එක පැත්තක තියෙන හොල්ලන ගතිය අනිත් පැත්තේ තියෙන අල්ලන ගතිය. අල්ලා අල්ලා දරා ගන්න ගතිය. මේ දෙන්න එක වෙලාවක හොල්ලන ගතිය ඉඳලා ඒ මිනිහා එතනම අනිත් පාස් දරන ගතිය. මේන මේක දන්නේ නැතුනොත් යෝගාවචරය හිතන්නේ හොල්ලන ගතිය වායෝ දහසුව කියලා හිතන්නේ ඉතින් හෙල්ලෙනකම් බලන්න. නමුත් එතකොට වායු ධාතු නතරයි. මෙන්න මේ දේ ගන්න වායෝ ධාතුවට මේ තියෙනා වූ පරස්පර විරෝධී අන්ත දෙකක වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් එකම නියත විශ්මුණු දෙකක් තියෙනවා අර මහ බබාට මුණු දෙකයි වගේ විශ්මුණු දෙක දෙකයි කියලා දැනගන්නකොටම යෝගාවචරයට ස්වාසය ඉතාලම් බැහැ මේ දහ වායෝ ධාතු එක හැකියක් ඊකටත් තව අපි පොඩ්ඩක් කටගැස්මක් එකතු කරනවා රසමක උලක් මේකට දානවා යම් වෙලාවක වායෝ ධාතුවේ චංචල ගතිය ආවා නම් අපි හිතනවා තරංගයක් ආකාරයක හැලෙනවා කම්පනයක් එහෙම නැත්නම් ගැසි ගැසි යන දෙයක් විදිහට මේ චංචල භාවයට වෙනම ආරම්භයක් තියෙනවා වෙනම පැවැත්මක් තියෙනවා වෙනම නතර වීමක් ඊගාවට මතුවෙනවා නම් නිශ්චල භාවය. ඒ නිශ්චල භාවය අර සංසල භාවයෙන් සම්පූර්ණ ස්වාධීනව වෙනම ආරම්භයක් වෙනම ප්‍රවැත්මක් සහ වෙනම නැත වේවක් තියෙනවා. කවදාකවත් චංචල අවස්ථාව නිශ්චල අවස්ථාවත් එක්ක පැහැදිලිලක් නැහැ. සම්පූර්ණ දෙන්නේ වාගේ වැඩ කරනවා. ධාත්ම දෙකක් වගේ වැඩ කරනවා. නමුත් එකම මිනිහගේ ළඟට දෙකක්. ඒක නිසා අපි යම් වෙලාවක වායෝ ධාතුව දැක්කයි කියලා කියනවා නම් මේ කාරණා දෙක දන්නේ නැති කෙනෙක් හුඟක් වෙලාවට වාර්තා කරන්නේ මේ එකක් දැකලා. වායු ධාතුවේ සංචලකත්ව දැක්කා කියලා ප්‍රකාශ කළා. යෝග අවස්ථරය ආයෙම කළත් කර්මස්ථානාචාරය වල දැනගන්න ඕනේ මෙයා නිශ්චල ගතිය දැකලා යනවා. නොදකින්ද ඉඩ තියෙනවා. ඒ මොකද අපේ හිත මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් එකම ධාතු කොටාදක තියෙන රංග දක්වයි කියලා අපි හිතන්නේ. ඒකෙන් තමයි මේ මායාකාරී ස්වરૂපේ කිසිම විලි නැති නැති ස්වરૂපේ එකම තන ප්‍රතිපක්ෂ ධර්ම දෙක වැඩ කරන ස්වરૂපේ දකින්නකොට ලැජ්ජ බය කියන මිනිහෙකුට හිතා ගන්න බැහැ. නමුත් කවදා හරි අපිට එකඟ වෙන්න වෙනවා මේ ආකාර දෙකේ කවම කවදාකවත් නැතර වීමක්. ඉස්පාසුවක් නැතුව. චංචල වෙනවා නිච්චල වෙනවා. චංචල වෙනවා නිච්චල වෙනවා. මේකේ මොනම జగතේකටවත් මොනම බ්‍රහ්මේකටවත් මොනම මායේකටවත් මේක නතර කරන්න. ඒ ගතිය ඒකේ තියෙන නිසා ධාරේ තීති ධම්මෝ කියන විදිහට ඒ ගතිය දරන නිසා මේවල ධාතු කියලා කියනවා. අපි මේක හොල්ලන වෙලාවේ නැමෙත් නැහැ. එකයි කරන්න පුළුවන් විපස්සනා කරන එක පුළුවන් මොකද විපස්සනා කියන්නේ හොල්ලන වෙලාවේ හොල්ලන බව දැනගන්නවා. නතර වෙලා ඉන්න නතර වෙලා ඉන්න බව දැනගන්නවා. මේ දෙකටම වායෝ ධාතුව කියනවා මෙන්න මේක මගේ ඇඟ ඇතුලේ වැටෙන හැටි මෙන්න මේක අඹ දැල්ලක වැටෙන හැටි මෙන්න මේක නැංගුරමක දකින්න හැටි ආදි වශයෙන් බාහිර වශයෙන් දකින්න. ඉති අජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විරති එතකොට සරුවචනාංශය කියනවා ආධ්‍යාත්මික වායෝ ධාතුවක් බාහිර වායෝ ධාතුවක් හුදු වායෝ ධාතුවමයි ඉස්සෙල්ලා නම් අර ධාතු මනසිකාරය කියනකොට මතක් කළා උද්දම් පාදතල අදෝ කේසමස්සක තද පරියන්තන් කියලා. පාතලයෙන් උඩ කෙස්මත්තේ යට සමවට කරගෙන ඇත්තාවෝ මේ ශරීරයේ මෙන්න දෙතිස් කොටාසයක් කියලා. මේක ඇතුළත තියෙන වායු කොටාසේ තියෙන ඔය කම්පන ගතියමයි ඔය ධර්ම ගතියමයි එළියේ තියෙන වායු ධාතුවේ තියෙන ඔය කම්පණයමයි ඔය ධාතු ධර්ම ගතියමයි ධාතු වායෝ ධාතු රේවේසා ඒකම වායෝ ධාතුව. එතකොට ඔන්න අර මම උඹ ස්ත්‍රී පුරුෂ මේක මගේ මේක පිට කියනවා වර සංඥාව ඔද්දල් වෙන්න ගන්න. පිට තියෙන ඒ චංචල වාසේ වාතය හරියට ඇතුළට ආපම චංචල ගති පේනවා. තරණ ගතිත් කියනවා. මේන මේ தත්වය තේරුම් අරගත්තම අභ්‍යන්තර බාහිර වශයෙන් තිබුණා වූ ඒ ලොකු ආද සංඥාව ගැලවෙනවා. ඒ වාගේම හට ගන්නව බීජේ. චංචලකම හට ගන්නකොට විචලකම බීජේ. විචලකම හට ගන්නකොට චංචලකම බීජේ. මේ දෙකේ කිසි ලැජ්ජාවක් මේ මේ චංචල වෙකේ මෙතන සමුදේ පටන් ගන්නවා මෙතන වායය ඉවර වෙනවා කියලා දෙයක් නෑ. දිගටෝක පවතින වැඩ පිළිවෙලක්. මෙන්න මේ වායෝ ධාතුවේ ඇත්තව මේ චංචල කම්පන ගතියක් ධර්ම ගතියක් කියන එක මම කලින් සඳහන් කරන්න හේතුණා සම්මුතියක් තියෙනවා තේජෝ ධාතුවේ කුණුසෝ සිසිල් ධාතියට වඩා පඨවි ධාතුවේ ගොරෝසු මෙලෙක් තද මුරුදු ඝන සහැල්ලු කියන ධාතු වලට වඩා ආපෝ ධාතුවේ ඇති වෙනා වූ වැగిරෙන පිදුකරන ධාතු වලට වඩා ප්‍රකටයි. මේ නිසා තමයි භාවනාම උගක් ක්‍රමේ මේ වායෝ ධාතුවේ පටන් ගන්න කියන්නේ. නමුත් මේ වායෝ ධාතුවේදී අපි දැක්කා නම් ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් මේ වායෝ ධාතුව වැඩ කරනවා නැත්නම් ප්‍රතිපක්ෂ කෘත්‍යයන් දෙකක් සිද්ධ වෙනවා මේ දෙක එකිනෙකට ස්වාධීනව සිද්ධ මේකම තමයි තේජෝ ධාතුවේ තියෙන්නේ මේ උණුසුම වෙච්ච තැන මේ සීතල ඒ උණුසුම ඇතිවීම පැවතීම සහ නැතිවීම සීතල ඇතිවීම නැතිවීම සහ පැවතීමෙන් හාත්පසුම ස්වාධීන හරියට කලු සුදු වගේ නමුත් දෙන්නම එකයි කුණුසුම් ගතිය ඇති කරන්නේ තේජෝ ධාතුව සිසිල ගතිය ඇති කරන්නේ තේජෝ ධාතුව. ඒ කියන උත්සන්න අවස්ථාව තේජෝ ඒක බහැලා තේජෝ ධාතු උත්සන්න අවස්ථාව කුණුසුම බහැලා ගියාම සිසිල වෙනවා. නමුත් අපි සිසිල රටවල් වලට ගියාම කුණුසුම ඉල්ලන සටන් කරනවා. කුණුසුම් රටවල් වලට ගියාම සීතල ඉල්ලන සටන් කරනවා. වාහුල වාත අවකට වාතේ හුඟා කුණුසුම් වෙච්චාම අපි සීතල පිළිබඳව කල්පනා කරනවා. හුඟා සීතල කුණුසුම් පිළිබඳව කල්පනා කරනවා. තේජෝ ධාතු එහෙම දන්නවනම් මිනිස්සු මේ තරම් මගේ වලිගෙට එක වෙලාවකට ආදරය කරනවා ඔළුවට එක වෙලාවකට ආදරය කරනවා කියලා හතරම හයිනාවේ තවත් හිනාවකට දමා ගනිවි මේ තේජෝ ආපෝ පාඨ වේ වායෝ ධාතු වල එකම කෙනා එකම කෙනාගේ වලිගෙ ඉල්ලලා රණ්ඩු කරන වෙලාවට ඔළුව පෙන්නන්න ඔළුව පැත්තේ ඉල්ලලා රණ්ඩු කරන වෙලාවට වලිගෙ පෙන්නන්න ඒ නිසා ධර්මචන්නාංශ යම් වෙලාවක යම් කෙනෙක්ගේ ඉදරන් දමනයක් ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනකොට සීත වාත උණුසුම් දරණ සුළු ගැටයක් කියලා තේරුම් ගන්න ඕනේ. අපිට හැමදාම සමතීතෝෂ්ණ කාලවලයක් ලැබෙන්නේ නැහැ. මේ මට බාහිර වාතේජෝ ධාතුව පිටරෝම කම්පන කරන මිනිහ ඉන්න බාට මිනිහ වැළපෙන. අභ්‍යන්තරගත තේජෝ ධාතුවක් එහෙම. ඒ තේජෝ ධාතුව වැඩ කරනාට අපිට ඕන කරලා තියෙන හැම වෙලාවෙම සමසීතෝෂ්ණ ගැටයක්. කුණුසුම සිසිල දෙක මත දෙක අතරමැද සමගුණය අපි ඉල්ලනවා. නමුත් ඒක එහෙම හිතෙන්නේ නෑ. ඒක අන්ත වලට යනවා. අන්ත වලට ගියාම කුණුසුම වෙලාවට අපි සිසිල ඉල්ලලා ආනවා. සිසිල වෙලාවට කුණුසුම ඉල්ලලා ආනවා. කවදාකවත් මේ ඇඳිල්ල නතර කරන්න බෑ. එකක් කරන්න පුළුවන් කුණුසුම සිසිල් අතරමැද ස්වභාවය කියන එක එන්නේ එන්නේ පරාසය වැඩි කරගත්තොත් යම් ප්‍රමාණයක උණුසුමක් යම් ප්‍රමාණයක සිසිලක වෙනකට වඩා මට දැන් දරන්න පුළුවන්. එහෙමනම් මේ පුද්ගලයා ඊටත් වඩා ටිකක් උණුසුමක් ආවට කාටවත් පොස්පරොස් නැතුව දරා ගන්න පුළුවන් සුළු ගතියක් ඊටත් වඩා සිසිලසක් ආවත් දරා ගන්න පුළුවන් ගතියක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි ආපෝ ගහ ධාතුවට ආපුවම වැగిරෙන්න පටන් අරගත්තාම ඒකේ නව දොරින්ම වැగిරේ. මොනම විදිහකටවත් අපේ තියෙන මේ නම්බුකාර ගති රකින්න නම් බෑ ආපෝ ධාතුව වැగిරෙන්න පටන් නවදොරෙන් පාරළු වැඩි. යම් වෙලාවක හරි වැගිරීම නතර වුණොත් එදාට ලොකු අවුලක්. විශේෂ සත්‍ය වෛද්‍යවරු හම්බෙන්න වෙනවා. මේ නවදොරෙන් පාරළු වැගිරෙන්නේ නැත්තම්. ඒක නිසා හැමදාම මේක හරියට මැද ප්‍රමාණයට වැගිරි වැගිරි කියනවනේ ඔන්න අපි කියනවා හොඳ තරුණ යොම්බන වයසේ කියලා. පැණි බේරෙන වයස. කිරි පැණි උතුරන වයස. නමුත් අපිට හිතා ගන්න අමාරුයි ඒ ආපෝ ධාතුව හැමදාම මැද පවතී කියලා. උදා කාලය වැඩි වෙන ගතියට බලන්න. වයසට යනකොට පිටු කරන ගතියට බලන්න. ආගන්ධන ගතියට බලන්න. ඒ නිසා අපි භාවනා කරන වෙලාවේ මේ තුන් දෙනාම පිළිවිය අපල. සමහර වෙලාවට ඒකෙල උන්න ගතිය, උගුර පෙඟෙන ගතිය, මල මුත්‍ර පිට කරන්න අවශ්‍ය ගතිය, දාඩිය වගිරෙන ගතිය, නහයේ සොටු වැగిරෙන ගතිය, කණෙන් කන් කාරළු වැగిරෙන ගතිය හොඳට වැටෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවලට වතුර පිපාසය වැටේ. ඇතුළට දෙත අවශ්‍ය කරන ගතිය. මේවා එනකොට අදිශය දුවගෙන ගිහිල්ලා ඒ දේවල් සපේනවා වෙනුවට මොකටක් පනවා වෙලා මේ ඉස්ලාම අපි වායෝ ධාතුවෙන් පටන් ගන්න බව හැබෑව. නමුත් එීමත් මේ භාවනාව ගැඹුරු වේගෙන එනකොට හොඳට භාවනාවේදීම මේ ආබන්දන ගති, මේ වැగిරෙන ගති එන්න පටන් ගන්නවා. ඒව එනකොටම හදිසි කුලක් වෙලා ඒවට පිළියම් හොයනවට වඩා මේ ආබන්දන ගතියක් මේ පල්හරන ගතියයි වැగిරෙන ගතියයි මේ දෙකම නටවන්නේ මේ දෙකම නලවන්නේ මේ දෙකට කියන්නේ ආපෝ ධාතුවයි මම මේ ආපෝ ධාතුව වටහා ගන්නවා කිව්ව අන්න මේ සර්වචනාංශ මේ දේශනා කරපු විදිහට ඉන්න මේව කාය මේ ශරීරයේ ධාතුතෝ පත්‍ය වෙත ධාතු වශයෙන් සලකා බලන යම් අවස්ථාවක භාවනාවේදී අපි හිතමු මූල කර්මස්ථානයේ වශයෙන් වායෝ ධාතුව තමයි අපි ආනාපානිය පොපිමේ නැතිව මෙනෙහි කරගෙන යන මෙනෙහි කරගෙන යන වෙලාවේදී මේ පක්‍රණේ වැගිරෙන ගතියක් හෝ ආබන්ධ මදි කම නිසා ඇති වෙන අඩුපාඩු වෙච්ච කතියක් හෝ දැනෙන වෙලාවේදී එහිම හිත නිමග්න වුණොත් අපෝ ධාතුවේම හිත නිමග්න වුණොත් පැහැදිලිවම මූල කර්මස්ථානයේ හිත ගැළවිලා ගියා මේ පවතින්නේ හිත මේ ආපෝ ධාතුවේ ලක්ෂණක් බලන එකයි කියලා දැනගත්තොත් එකක් පැහැදිලි වෙනවා කවදාකවත් මෙතන මම බලන්නේ ක්‍රියාවත් පුරුෂයන් ගතක් නැතික් නම් දුකින්නේ නැහැ පැහැදිලි ධාතු මනසිකාරයේ හිත පවතින. මෙතෙන්ද ගියාට පස්සේ ආපෝ ධාතුවත් එකයි, තේජෝ ධාතුවත් එකයි, වායෝ ධාතුවත් එකයි, පඨවි ධාතුවත් එකයි, ඒ වගේ ගරු ලක්ෂණුත් එකයි, ලහු ලක්ෂණුත් එකයි, පත්‍යස්ස ලක්ෂණුත් එකයි. මේක තමයි මේ සතිමා විනය ලෝකයේ අභිජා දෝමනස්සන් කියන විදිහට සතිමත්ව ඒ වැගිරෙන ගති වැඩි වෙච්චාම තරහ එනවා. වේලිච්ච ගති එනකොට ආස වෙනවා ආදි වශයෙන් ඒ ඒ මේ විශේෂයත් ආ වූ මේ හිත මේ හික්මවනවා කියන්නේ මේක. භාවනාවේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ එක එක ධාතුවක් විශේෂයි. මධ්‍යස්ථ භාවයෙන් පටන් අරගෙන ක්‍රමයෙන් දෙපැත්තට පැතිරීම මත තමයි මේ අෂ්ටලෝක ධර්මයේ නොසලෙන හිත. ඇති කරගන්න පුළුවන්. පඨවි ධාතුව ගත්තහම බොහෝම විචිත්‍රයි. පඨවි ධාතුවේ ලක්ෂණ හයක් වෙනවා. තද ගතිය, මෙලෙක් ගතිය. පා වෙන ගතිය, බර ගතිය. ගොරෝසු ගතිය, සුරුදු ගතිය. අපිට අවශ්‍ය ආකාර හය හදස් වශයෙන් පෙන්වනවා. තොලේ කෙල ටිකක් ගාලා දිවෙන් පිරිමදිනකොට හොඳට තේරෙනවා මෙලෙක් ගතිය. හරියට නිකන් තුඳුල් කෑල්ලක් වාගේ හොඳට මෙලෙක් ගතිය. අර හක්කේ තියෙන දතක යටපැත්ත දිවෙන් පිරිමැදලා බැලුවොත් ඔන්න තද ගතිය වැටේ. ඒ වගේම ඉඳගෙන හොඳට පරියන්කේ ඉන්න ගමන් සමාධියෙන් දැන් තමයි තියනවා කියලා හිතන වෙලාවක අපේ ඇඟිල්ලක් මේ දෙහාට මෙහාට කරන්න පටන් අරගත්තොත් සැහැල්ලුව වැඩක් වෙන හැටි තමයි තේරෙන්නේ. සමහර වෙලාවල් වලට ඉඳගෙන ඉන්නකොට මේ යට බිම වැදිලා තියෙන ඇටවලට පුදුමාකාර කුළුගිලින් තලන්න වාගේ මේකේ බරගතිය වැඩි. මේ විදිහට ශරීරයේ විවිධාකාර අපේම තියෙන මේ මේ යන්ත්‍රයේ කොටස් වලින් අපිට අඳුරලා දෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා විපස්සනා යෝගාවචරයට කියන්නේ මෙවුවා මතුවෙන වෙලාවේදී සහල් බව මතුවෙනකොට ඒ පඨවි ධාතුවේ ඒක වෙස්මුණක් බව තේරුම් ගන්න. තදනව දැනගෙනකොට පඨවි ධාතුවේ ඒක වෙස්මුණක් බව තේරුම් ගන්න. ගොරෝසුකමත් ඇයි. ඒ වගේම සුමුදුකමත් ඇයි. මේ තැනින් ප්‍රමාණයට ඒ ධාතු වශයෙන් සලකා බලනවනම් පැහැදිලිවම මෙතන අපි අර කලින් කියාපු විදිහට ගැඹුරට හේතු වෙන්නේ මොකද්ද? අපි මෙතෙක් ගినాවු මේ සත්ව සංඥාව, අපි මෙතෙක් ගినాවු මේ මගේ, මේක හොඳයි, මේක නරකයි වශයෙන් තිබුණේ සීමාව දී වෙන්න පටන් ධාතුමනසිකාරය ඒක නිසා මේ ප්‍රත්‍යක්ති ලෝකයා සංතති ලෝකයක් අතර මැද තියෙනව කරේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් විපස්සනා යෝග අවචරයන දෙන උපදේශ පන්තියේදී මතක් කරනවා ඉස්ලාම් හොඳටම දැනගෙන ඔය ප්‍රඥාපේකට ප්‍රඥාප්තියකට හිත තියෙන බව දැනගෙන ප්‍රඥප්ති වශයෙන්ම හැමදාම ආරම්භයේදී උදරේම අල්ලගන්න උදරේම පිම්බීම හැකිලිම බලන්න. නැත්නම් නාසිකාග්‍රේ බව හොඳටම දැනගෙන ශරීරයේ එක සලකුණු ලකුණක් අරගෙන එතනම ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් බලන්න. බලන්න යනකොට මේ පිම්බීම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරය. හැකිලිම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරය. හුස්ම ඇතුලට ගැනීම හුස්ම පිට ගැනීම විස්තර කරන්න කිව්වොත් ඒ යෝගාවචරයට විස්තර කරන්න වෙන්නේ පිම්බෙනවා කියන්නේ පිම්බෙනවා කියන එක කිව්වොත් ඒක කිසි විස්තරයක් කියන්න බෑ. එතන රබර් පටියක් අදින්නා වාගේ දොර පියනක් වහන්නා වාගේ මොනවා හෝ අර යම් කිසි ක්‍රියාවලියක් නද ගතියක් බල ගතියක් කම්පන ගතියක් චංචල ගතියක් අනුවරි විතර ගන්න. Taman තුලින්ම ධාතු මනසිකාර ස්වභාව විස්තර වැඩියෙන් දෙන්න දෙන්න දෙන්න අර ප්‍රඥප්තියට වඩා ධාතු මනසිකාරට ඉබේම හිත බැලේ. පස්සේ හැකියාවක් විස්තර ඒ මූල කර්මස්ථානයේ දකින අත්දකින විඳින විස්තර විස්තර කරන්න ගියාම ඉබේම අමුතුම භාෂා විලාසයකින් ධාතු මනසිකාරයේ ඉලක්කය මේන්න මේකට තමයි යෝගාවචරයෝ මුගක්ම අඩු දක්ෂකම් පව මට හොඳට පේනවා මට හොඳයි එතන මම අකමැති ආදිවාසී උල්ලුවන් තරම් මේක උදුරට උනා බෙහෙත් තියෙනවා එහෙම කියලා දෙනද මොකද්ද හොඳ? මොකද්ද වැටෙන්නේ? කොහොමද වැටෙන්නේ? මුලදි කොහොමද? මැදදි කොහොමද කියලා විස්තර කරනකොට කරනකොට ඉබේම යෝගාවචරය තුලින් ඒ දාර්ශනිකාර තමයි මතුවේ. ඒක සමහර වෙලාවට 3 4 සැරේ 10 15 සැරේ ප්‍රශ්න කරන්නේ. සමහර වෙලාවට ලියවන්න වෙනවා. කරනකොට කරනකොට මේක මේ මෙහෙම මෙහෙම බලන්න මෙහෙම බලලා මෙහෙම කියන්නේ කියලා කල්ලාතු ඕන එකක් නෙවෙයි. යොමුක් දෙනකොට ගොනුවක් දෙනකොට ඉබේම පිම්වීම සිද්ධ වෙනවා. පිම්බීම මම පිම්බීම කියලා මෙනෙහි කළා පහු වෙලා හෝ ඉස්සර වෙලා නැත්නම් සමගාමීව එතකොට මට පිම්බීම වැටුණා තදවීමක් තෙරපීමක් නිසුමක් කිසිලකක් මොකක් හරි එකක් ඉක්මවලා මේ ධාතු ස්වභාවය එන්න පටන් ගන්නවා නමුත් ඒක දිගේ වැඩි වෙලා හුරතල් කර කර ඉන්න හම්බ වෙන්නේ ඕන පිම්බීම ගියා ඊගාට හැකිලිම මතුවේ ආයතනයක් යන ප්‍රඥාප්තිය හැකිලිමේ ප්‍රඥාප්තියට ඒක දැම්ම ප්‍රඥාප්ති වශයෙන්ම මිලී කළා ආන්න එක විස්තර කරනකොට ඉබේම ධාතු මනසිකාට විතරයි දැන් මේ ආකාරයට යෝගාවචරයට වාර 10ක් 15ක් මානසිකාරයේ දිගට පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරය උනන්දු කළ විය යුතුයි එහෙම නැත්නම් වඩ වඩා එහි උත්සාහවන්ත කළ යුතුයි මේ ධාතු ලක්ෂණ හැකි තාක් තුරට දැක්කන්නේ කියන්නේ. ඒ මොකද මේ ධාතු වල තියෙන ස්වභාවයක් කවදාකවත් මේ හතර ඒ වෙන විදිහකට කියනවා නම් මේ ධාතු හතර කියලා කියන්නේ පැති හකුණු හතරක් තියෙන එක මිනිහෙක් වගේ. ඒක නිසා මේ හතර පැත්තම කවදාකවත් හිතට අහු වෙන්නේ නැහැ. එකයි මූල දේ. ආනේ මූල දේ එකයි යෝගාවචරයක් කියන්නේ. නමුත් මේ මූණ එක පැත්ත මෙදින යාමයට හැරෙනකොට අනෙක් මූල වල ලකුණු අනුගාමී තව එකක් එකක් දැක ගන්න පුළුවන්. මේන මේ විදිහට ධාතු මනසිකාරයේ දිගේ තව ගැඹුරකට යන්න යන්න යෝගාවචරයට ප්‍රඥප්ති හැලෙනවා කියන එක ඒකාන්තයි. ඒක නිසා අරමුණ එල්ලුණා නම් මූණට මූණ දාලා හිටියා නම් යෝගාවචර මතක් කරන වැඩි වේලාවක් අරමුණ ආශ්‍රය කරමින් වේගයෙන් මෙනෙහි කරමින් නැත්නම් වේග මෙනෙහි කරන හිත වඩා වැඩියෙන් තොරතුරු රාශියක් කියන ගන්න ගියොත් එත්න එවැනි භාවනාවකින් තමයි මේ සුමානෙන් දවස් හතෙන් වැඩ ගන්න පුළුවන්. නැත්නම් මේ පේන දේවල් කියන්නෙත් නැතුව ඒව දිහා බලන්නෙත් නැතුව මට අහදෙයියන්ට ලැබේවා මට ස්වර්ග රාජ්‍ය මොක්ෂ රාජ්‍ය ලැබේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා කළපමණින් හෝ බඩේකක් වුන් ඉහේකක් වුන් කිය කියා සාමාන්‍ය ගමේ තොටේ කතා කරමින් හිටියට කවදාකවත් මේ භාවනාවේ මේ අතුලාන්තයේ මේ ගැඹුර සිද්ධ වෙයි. ඒක නිසා මෙතන තියෙන සම්පූර්ණ විද්‍යාගාරයක පරිශ්‍රණයක සිද්ධ කරන ස්වභාවය. පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමන. මෙන්න මම කළ දේ මෙන්න මට දැක ගන්න හම්බෙච්ච දේ මෙන්න නිගමන. මේක නිගමනයේ යෝගාවදයයි කියන්නේ. නිගමනයේ තියෙන කර්මස්ථාන ධර්මවලට හෝ ඒක කාලයටයි ඇති. අවශ්‍ය කරලා තියෙන්නේ අර උනක් මත වෙනකොට පරීක්ෂණයට ලක් කරන්න නිරීක්ෂණය කරන්න. පින්බීම මත වෙනවා පින්බීම කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරලා පින්බීම පිළිබඳව නිරීක්ෂණය කරන්න. කොච්චර දිනු වුණා රහත් වෙනකම් ඉන්දිම හැකලීම නම් අතර වෙන්නේ නැහැ ඉන්දිම හැකලීම මෙහි කරගන්න බැරි තත්යක් එන්නේ නැහැ ඒ මෙහි කරන වාරයක් පාසා දැක් ගන්න බැරි තත්යක් එන්නේ නැහැ මොන් දුඟ දෙනෙක් බොහෝම ඉක්මනට කැමැති මේ ඒ මුලාමතක කරන කට්ටිය එන්නදා ඕනෙම වෙලාවක ප්‍රත්‍යක්ෂයේ ඉඳලා මේ කියන ආ වූ තප්පර ගානකින් නැත්නම් සුළු බිලි මැටි වාර ගානකේ හිත හිත විසින්ම අපි යොදවලා නෙවෙයි ප්‍රතිමේ තර්ක ඥානෙ නෙවෙයි චින්තාමි නෙවෙයි හිත හිත විසින්ම මේ ධාතු මනිකාට යොමු කරන gati අඩු ගානේ ප්‍රඥේ පරියන්කේදී තේරුම් කළ දුන්නේ නැත්තම් ඊට වැඩි ආරමුණු වැඩියක් අහිත බහුල වූ සක්මනේදී හිතට මේ වැඩි කරගන්න ලැබේ. පරියන්කේදී මේ විදිහට මතුවෙන මතුවෙන ආරමුණක් ප්‍රත්‍යක්ෂ අරමුණක් ධාතු වශයෙන් කඩ කඩ බලන්න වැඩි වේලාවක් පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් ඒ යෝගාවචරය පරියන්තේ නැගිටලා සක්මනට ගියා ටික වේලාවකින් සක්මනේ ටික වේලාවකින් ඒ වම බිම තබනකොට ඒ බිම වැලි පෑගෙනට ඇති වෙන උත්තද ගතිය කුකුරුහන ගතිය තද කරන ගතිය දැයිඩ කාට ඔසවන වෙලාවේදී ඇදෙන ගතිය මේ මඩ කොටකින් පය ගන්නවා වගේ බෙහෙත් ප්ලාස්ටරයක් ගලවන්නා වගේ වැඩෙන ගතිය ඔක්කොම පුදුමාකාර විදිහට විස්තර වශයෙන් දකිනවා. මේ විස්තර දැකීම ඒකාන්තයෙන්ම හොඳ දොරටුවක්. හොඳ ප්‍රවිෂ්ඨයක්. මේක දැකීම කවදාවත් හිතන්නේ කයි භාවනාවේ ආධුනික තත්ත්වයක් කියලා. මේක ඉතාම ගැඹුරුයි. ඒ දැක්කා නම් ඒ හිත තරහදීක අද්දණ්ඩවා. එහාට මෙහාට වෙන්නේ නැහැ. මොකද ප්‍රත්‍යක්ෂයේ ඉන්නවද පරමාර්ථයට බහිනවා. ප්‍රත්‍යක්ෂයේ ඉන්නවද පරමාර්ථයට බයිනවා. යෝගාවචරය යොදවන්නේ තියෙන තාක් දෙවෙනකම්ම ප්‍රඥප්තියම උල උලා පෙන්නන. එතකොට හිත ගැස්සිලා තරහ වෙලා ප්‍රඥප්තිය හලලා පරමාර්ථයට පණි. අන්නේ එහෙමනම් අහිත නාම රූප පරිච්ඡේදනාන පච්චේ පරිග්‍රහ ඥාන වාසේ සම්මස්තකෙට කිට්ටුවා. යෝගාවචරය හිතන්න පටන් අරගත්තොත් මට දැන් ධාතු මනසිකාරයේ පේනවා. මම ඒ නිසා බිම්මේ වැටීම මෙනේ කරන්න හොඳ නැහැ. තද වීම තෙරපි වශයෙන් මෙනේ කරන්න ඕන අවසේ අර පණිවිඩ උන්ට ඉනිමම් බඳින්න වාගේ ප්‍රත්‍යක්ෂ ඥාන තර්ක ඥාන, චින්තාමය ඥාන, භාවනාටි කිට්ටු කරලා ගත්තොත් අර පිටින් තුවාලේ යටින් තුවාලේ gediye තැරෙද්දී උඩින් තරගත්තා වගේ පොඩු දුවන්න ගන්නවා භාවනාව. කවදාකවත් බැරි වෙනවා. ඒ පිළිවෙලකට වැඩි කරා. ඒ නිසා යෝගාවචර හැකිතා ශක්ති ප්‍රමාණී භාවනා නන්වනා කියන එකක් කරනවානේ. මෙලෙහි කිරීම කරනවා. ඒක ප්‍රඥප්තියේම උලන්නේ. ප්‍රඥප්තියේම මදින්නේ. ප්‍රඥප්තියේම කුමුදුවක්. එහෙම කිමි දෙනකොට ඉබේම හිත ප්‍රඥප්තිය හලවලක් යක් වෙනවා. මෙලෙහි කරගන්න බැරි කප්පෙකට එනවා. ඉන්දීම හැපීම වෙනස නැති වෙලා ධාතු මනසිකාරමේ පේන පටන් ගන්නවා. නමුත් මේ පටන් ගන්න. පොදු වේලාවකින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට උඟ වේලාවකින් වෙන්න. අන්න එහෙමනම් මේ හිත බොහෝමත්ම සෞඛ්‍ය සම්පන්නයි. නමුත් හුඟක් යෝගාවචරෝ මේ මගක් තුරට භාවනා කරපුවැත්තෝ මේ භාවනාවෙන් අධ්‍යක්ෂ යුතු ප්‍රත්‍යක්ෂය වණ්ඩා. කවණ්ඩා. එතකොට භාවනාව විකෘති වෙනවා. විෂම තත්ත්වයකට වත් වෙනවා. කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා කියන්න බෑ. මම පරියන්කේ ඉවර වෙලා යෝගාවචර නැගිටිනවා. නැගිටින අවස්ථාවේ දිගටම නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා මෙනෙහි කරාට ඒකේ අතේ චලන තියෙනවා පයේ චලන තියෙනවා කොන්දේ චලන තියෙනවා ධාතු වශයෙන් විවිධාකාර තියෙනවා ඒක එකක් කවදාකවත් නම් වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන්නේ නැගිටිනවා කියන එක විතරයි ඒ සෑම දෙයක්ම භාවනාවෙන් පෙන්නෙන්න ඒකට බලනවා හිත යොදන්නේ නැගිටීමේ ප්‍රත්‍යක්ෂය ඒ වගේම පින්බීම හැකිලිම පේනතා හැකි තාද්දරට පිම්බීම හැකීම වශයෙන්ම ප්‍රත්‍යක්ෂයේම تعلق කරනවා. تعلق කරනකොට භාවනාව හරිනම් ඒ දේ ධාතුමනසිකාට හැරෙනවා. මෙන්න මෙතනදී ඉස්සිස්සලාම ධාතුමනසිකාට ඇදගෙන වැටිල්ල නිකන් හෙලකින් පල්ලට වැටෙනා වගේ තමයි තේරෙන්නේ. මොකද උනේ දාලේ නැති වෙන්නේ. කරකොලත් ඇරියා වගේ වෙනවා. නමුත් ඒක ගුරුවරු උපදෙස් දෙනවා ඒක නැකාට හිත වැටීම හොඳ සිහියෙන් බුද්ධියේ. දැක්ක දැක දන දන සිද්ධ වෙන්නේ. මේ යෝගාවචරය දක්ෂ නම් ඉස්සර ඉස්සර භාවනාවල පැය භාගයක් විනාඩි 35 40ක් ගන්න වැඩි පහුවෙ විනාඩි 5න් 10න් සිද්ධ වෙනවා. සමහර තත්පර 5න් 10න් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නොදැන සිදු වෙනවා නම් ඕන වෙලාවක පහනාව අවුල් වෙන්න ඉඩ තියෙනවා. දැක දැක දන දන සිද්ධ වෙනවා. හැම වෙලාවෙම යෝගාවචරය සැකේ වාසිය Tamanට තියාගන්න. මේ බොරුව කරන්නේ මම ධාතුමන සිකාරට යන්නේ නෑ තවයිද තාම ප්‍රත්‍යක්ෂ පේනවා කියලා පේන හැටි තාක්ෂණ ප්‍රත්‍යක්ෂයේ හිත යොදවන්න පුළුවන් නම් හිත හිත විසින්ම භාවනා භාවනා විසින්ම ප්‍රත්‍යක්ෂයේම ධාතුමන සිකාරට හිත යොදවන එතෙන් දෙනකොට අපි බැසගත්ත වායෝ ධාතුව විතරක්ම නෙවෙයි ප්‍රකට වෙන්නේ හතර ධාතුන්ම ප්‍රකට වෙන්න පුළුවන් හැබැයි භාවනාව ඔය කියන තරම් විශාල ගැඹුරකට ගිහිලා නෑ තාම මේ පළවෙනි පළල්. පළවෙනි චක්‍රේ කරකවන්න හදා. ආන්නේ එතනදී ධාතු මනසකාරයේ හිත වැටුණාට පස්සේ ඒකටම උදව්පකාර ජීවිත ස්වරූප පේනවා ඒක ශීඝ්‍රයෙන් වෙනේ කරනවා. එහෙම වෙනේ කරලා වෙනසක් අල්ලගන්න බැරි තරමට. ඉඹීම හැකලිම වෙනසක් නැති තරමට. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් නැති තරමට. යනවා නම් තාම භාවනාවගෙන යන්නේ අදාහයෙන් දැනෙනවා දැනෙනවා කිය මෙනෙහි කිරීම මාරු කරන්න මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන්නේ දැනට මේ ප්‍රතිපස්සනා භාවනාවේ ඉඳන ආධුනික යෝගාවචරය ගැන. මෙන්න මේ විදිහට ප්‍රඥාප්තියේ ඉන්න වෙලාවේදී හැකිතාග්‍රට අවසාන බිඳුව දක්වා ප්‍රඥාප්තිය මෙහෙ කරමින් ස්වභාවයෙන්ම හිත අර පරමාර්ථ ධ්‍යාවට නැඹුරුවක් ඇති වුණාට පස්සේ ඒ මෙනෙහි කිරීම ඒ වෙලාවේදී නියම වෙලාවට කෙරුවේ නැත්නම් භාවනාව ඉදිරියට යන ගමන බාරයි. ඒ වගේම තමයි ධාතු මනසිකාට හැරෙන්න ඉස්සර වෙලා ආම පිම්බීම ඇකිලිව පෙනෙද්දී දැනීම දැනීම කියලා මෙනෙහි කිරීම වාකලර් චින්තාමේ පැත්ත වැඩි අතිධාවනකාරී අත්තු කරනවා ඒක නිසා හැමදාම කරන එකමයි ඒ දේ කරනකොට හොඳට දැනගන්න ඕනේ මේ තාක් තුළට අද භාවනාවේ මම මේක පිම්බීම ඇකිලිව වශයෙන් ආනාපාන වශයෙන් මෙතෙන් උනාට පස්සේ කොට්ටුරයක් අනිත් පැත්ත හරවනවා වගේ දෙදි පාංගඩයක් මේ පෙනහ පෙරහනක් වතුර පෙරහනක් අනිත් පැත්ත හැරෙවුවා වගේ දැන් ඕනේ එකම අනිත් පැත්ත හරවලා පෙන්නකොට දැන් මේ මෙනෙහි කිරීම වෙනස් කරන්න ඕනේ කියන එක යෝගාවචරයට හරියට වාහනේ නියම වෙලාවදී අවශ්‍ය කෙන ගියරයට මාරු කරගත්තා වගේ කටයුතු කරන්න පුළුවන් නම් ඒ භාවනාව දැන් දහස් මනස කාණ්ඩ අපි මේකට සාමාන්‍යයෙන් කියනවා භාවනා විපස්සනාට වැටෙනවා මේක ඕන වෙලාවක ආයෙත් ප්‍රත්‍යක්ෂයට වැටෙන්න පුළුවන් ඕන වෙලාවක ආයේ සාසමන ස්ථානට වැටෙන්න පුළුවන්. මේ දෙක වැටුණයි කියලා කිසිම බාධාවක් නැහැ සතිය කියේ. එතන මේ විපස්සනා යෝගාවචරයේ වැඩ පිළිවෙලෙදී මේ ධාතු වර්ෂිකාරයත් මේ ප්‍රත්‍යක්ෂයත් අතර තියෙන තැන මුල් විනාඩි සුවල්පේ තුල බොහෝ වේලාවක් එimhe වෙනවා. අත්ත වශයෙන්ම සති සම්පජානිය දුර්වලයි. හරියට සති සම්පජානිය තියෙන කෙනෙකුට නම් මේ වෙනස හොඳට තේරුම් ගන්නතර පස්සේ දිගටම ඒ දැනීම වශයෙන් මෙනෙහි කරනකොට මේ ධාතුවර වැඩ පිළිවෙල. එක දිගට සිදුවෙන වැඩ පිළිවෙලක් වශයෙන් දකිනකොට ඒකද කියන්නේ සංතති ලක්ෂණය කියලා. එතෙන්ට එනකන් ධාතු වශයෙන් එනකන් පෙන්වෙන්න තියෙන ප්‍රත්‍යක්ෂ කොටසද කියන්නේ ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ ඉස්තිගුස ගති කියලා. ශරීරේ බාඩ මෙතනයි, නාසාග්‍රේ මෙතනයි කියලා තැන් පේනවා. නිල පේනවා, හැඩ පේනවා, ආකාර පේනවා. සංතති රණවත්තේ හැඩලෙන නැති වෙනවා. සතහන් ආකාර නැති වෙනවා දිගටම සම්පතිය පෙන්න පටන් මෙතනදී ඔන්නේ භාවනාව ඉහළ වැඩි වීමක් වීම ඉහළ මට්ටමකටපත් වීමක් සිදු වෙනවා මේක පිළිබඳව දන්නා යෝගාවචරයා භාවනාවේ ප්‍රයෝජන ලබනවා නොදන්න කෙනා අවුල් කරගන්නවා නමුත් අපි මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලෙ මේක වැඩි විතර කිරීම සඳහා ඊට ප්‍රස්තාව ලබා දෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු මේ ස්වභාව ලක්ෂණය සංතති ලක්ෂණයට ඊට පෙරලෙනකොට බලපාන්නා වූ අනෙකුත් සාධක කර්ම මොන මොනවාද? ඒ වගේම මේ සංතති ලක්ෂණ කරනට පස්සේ ඒන් සාමාන්‍ය ලක්ෂණයට හිත පෙරලා ගැනීමේදී යෝගාවචරයා මේ ධාතු මනසිකාර කරුවෙන් ගන්න පුළුවන් කොටස් මොනවද කියන එක අපි ඊගාව සාකච්ඡාව ආදී තියලා අදට මේ මිතවාකල් ශ්‍රවණ දීමේ ගාස් කෙනෙක් අත්දකලා තියෙන කොටස් වර්ගයක් මේ සාකච්ඡා වුණේ. ඒක පිළිබඳව නැවත අලුතෙන් කලකා බලලා ඒ තිබුණු ඉස්සර පස්සට මාරු වෙලා තිබුණ තැන් තිබුණේ හදාගෙන නියම ස්ථානෙට මේ මූලධර්ම කිට්ටු කරගෙන යෝගාවචරය තමන් යන ගමන